දැන් අපේ බොහොම දෙනෙක්ගේ පිළිගැනීමක් තියෙනවා හින්දි තනුවලට සාර්ථකව ගීතයක් ලියන්න දක්ෂයි කියලා කරු. හොඳේ කරුට කොහොමද මේ පුහුණුව ලැබුණේ? හින්දි තනුවකට සිංහල ගීතයක් මෙතරම් සාර්ථකව ලියන්න. දැන් බලන්න වන මොහිනී වර්ධකාගේද වගේ චිත්‍රපටි ගත්තාම හුඟක් හින්දි තනුවකට ලියලා තියෙනවා. රජිත් මට මේ ගීත ගායන්න බෑ. බෑ. නමුත් මට තියෙනවා කණක් චලලා කිව්වොත් ඒකට මම කොහොම හරි වචනයක් ලස්සන වචනයක් යොදනවා. එතකොට මේ වචන පෙළිය ගැට ගහගත්තාම. කොහොම ලස්සන වෙනවද මේකේ තරම් අමාරු දෙයක් නෙවෙයි. දැන් ඊ ඉස්සෙල්ලා අය ඕක කතා කළේ අමාරුයි කියන නිසා නෙවෙයි. ඒ අය දන්නව අමාරු බව. අමාරු නෙවෙයි ඒකයි කතා කරුව අපිරිසක්. ඒ අය බිහි වෙන්න ඉස්සර වෙලා මේ චිත්‍රපට ලෝකේ සංගීත ලෝකේ මේ ලංකාවේ සාහිත්‍යයක් තිබුණේ නැහැ. ගීත සාහිත්‍යයක් තිබුණේ නැහැ. කොටිම දේශපාලනයක් තිබුණේ නැහැ කියලා සමහරව කල්පනා කරනවා. මම මේක විසාට ඈතට වීදී යන දෙයක්. මේක අපි කරපු දර්ශකමක් නෙමෙයි. දැන් අපිට වඩා අමාරු මං යන කාලෙම වගේ දැන් මං 52 චිත්‍රපට ලෝකයට ආවේ. දැන් අවුරුදු 36ක් වෙනවා චිත්‍රපටි පිළිබඳව ඉතිහාසෙට. ඒකට බා විශාල අවුරුදු ගාණක්. අවුරුදු කීපයකින් මං ඇතුළු වුණා. ඒ නිසා මට නම් අපි කල්පනා කරලා බලනකොට දැන් මේ ඩබින් කියන්නේ දෙබස් කැවීම එහෙම නැත්නම් වචන වලට වචන හරියනසේ ලිවීම ඒක අමාරු වැඩක්. ඒ අමාරුව කොහොමද ඒ ගැටලුව විසඳගන්නේ කියලා මම කියන්නේ නැහැ. ඒක රහසක්. ඒක මගේ ගාව තියෙන රහස මම කොහොමද ඒක ගන්නෙ කියලා. දැන් මේ කරුව දැනට චිත්‍රපටි කීයක විතර ගීත ලියලා තියෙනවද? මේ ආරංචිය මං හංගගෙන හිටියා. හංගගෙන හිටියේ මට උමනාවක් තිබුණා මගේ චිත්‍රපට කලාවත් ගුවන්විදුලි කලාවත් සම්බන්ධ කළ අවුරුදු 35ට 40ක මේ ආ ගමන මතක් කරන්න සංකේතවත් කරන පොන්චි පත්‍ර වාර්තාකරුවන්ට ගුවන් විදුලියට දැනුම් දෙන්න. ඉතින් මම මේක තාම කරනවා. ඒ නිසා 300 පන්න කියනවා මිසක් මම ගන්න කියන්නේ ඊට අමතරව දැන් අපේ තැටිකබඩාවේ අපි තැටි තෝරන අවස්ථාවලදී අපිට පෙනී යනවා අපේ තැටිකබඩාවේ තියෙන ගීත වලින් හතරෙන් තුනක් ලියලා තියෙන කරු. සාමාන්‍ය හිතන පිළිවෙලට චිත්‍රපටි නොවන ගීත කොච්චර කියලාද? සරල ඒක නම් මට කියන්න බෑ ගානක් නෑ. කවුරු දන්නවයි කියලා මම හිතන්නේ. දැන් බලන්න ළමා ගීතත් උතුරු ඔය අද ගී ගායන නැත්තම් අද ළමාගේ තාම ගායන නංගිලා මල්ලිලා ඒ අවස්ථාවේදී ලියලා දීලා ගායපු ගීත මම ගණන් කළෙත් නැහැ. මගේම ගීතක් මට මතකත් නැහැ. දැන් සමහර වෙලාවට රංජිත් කියනෝනේ මේක මගේ කියලා. එතකම් මට මතක. මතක නැහැ කවුද ලියලා තින්නේ කියලා. ඔව්. දැන් අපේ හිතවලට කියනවා රංජිත් එදිරිසිංහ. එදිරිසිංහ නුගේ කොට. එයා පෙන්නනවා මෙන්න මෙහෙම ගීයක් තියෙනවා. මම බැලුවා මේක මගේ නම තියෙනවා. නමුත් මට ලියපු බාක් නම් මතක නැහැ. දැන් කරු කරු සම්මාන රාශියක් දිනාගෙන තිබෙන බව අපි දන්නවා අපිට මතක් කරලා දෙනවද සම්මාන දිනුවේ මොන ගීතවලටද මොන සම්මාන සම්මාන 12ක් විතර මම එක එක ඔය ආයතන වලින් සංවිධාන වලින් ලබාගෙන තියෙනවා සමහරක් ඒවා අසන්නන්ගේ ඡන්දය මම ඒවා ඊට වඩා ගරු කරන අනිත් ඒවාට වඩා මොකද අසන්න තමයි අපිව ප්‍රිය කරන්නේ ඒ අය ප්‍රිය කරන්නේ නැත්නම් අපි එළියට තල්ලු වෙලා යනවා ඒ එහෙම දිනපු සම්මාන පහක් විතර තියෙනවා ජනප්‍රියත්වය අනුව. දක්ෂකම අනුව දිනපු තවත් සම්මාන ගානාවක් තියෙනවා. මේ එතකොට මලට මතකයි ජෝතිපාල ගායනා කරන සින්දුවක් තියෙනවා අම්මා කෙනෙක් ගැන. මේ ජීවනයේ. මේ ජීවනයේ. මේකට ඒකට දෙකක් හම්බුණා අවුරුද්ද ඒක අවුරුද්දේ. එතකොට මොහොතින් සරවණ බව. සරවණ බව. ඊට පස්සේ නිදහස් කාල නාදය ප්‍රතිරේවණ වගේ ගීතවලට. ඒ චිත්‍රපට ගීතවලට.